ආජානීය සූත්‍රයේ තවත් එක පියවරක් ඉදිරියට තියාගන්නයි ධර්මදේශනාක් මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා. මේ ධර්මදේශනා සඳහා tempත් වූ සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛු යව සම්පන්නෝ හෝති ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛං යදා යතා භූතං ඥානා පජානාති තී අවසරයි මෑණියන් වහන්සේලාගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ආජානීය ආශ්‍රයෙක් වර්ණ සම්පන්නේ තියෙන්න ඕනේ බල සම්පන්න වෙන්න ඕනේ ජව සම්පන්න වෙන්න ඕනේ ආරෝහ පරිණාම දේහයක් තියෙන්න ඕනේ එතකොට තමයි රජ කෙනෙක් රාජකීය ආශ්‍රය විදිහට සලකලා ඒ ආශ්‍රය උඩ නගින්නේ එහෙම නැති ආශ්‍රයන් පිට හිතුවක්කාර ආශ්‍රයන් පිට රජ කෙනෙක් නගින්නේ ඒ වගේ තමයි මේ මහා ජනතාව භික්ෂුවකට වඳින්නේ ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණීයයි කියලා අර වගේම ಗುಣ හතරක් තියෙන භික්ෂුවකට තමයි. ඉතින් අපි උත්සාහ ගත්ත මේ බණ භාවනා කරන කවුරුත් වගේ භික්ෂු කියන අර්ථකථනයට ඇතුල් කරගන්න ඒක මම නැවත නැවත මතක් කරගන්නවා මොකද හුඟ දෙනෙක් ඒකට ඉතර කැමති නෑ. ඒගොල්ලෝ කැමති අනුන්ට වැඳලා Taman නිවන් දකින්න. ඒක හරියන්නේ නෑ. Taman Tamanට වැඳලා නිවන් දැක ගන්න ඕනේ. ඒක කරගන්න බැරි නම් ඉතින් හැමදාම අතපල්ලේ වැටෙන එක තමයි වෙන්නේ. අපේ ශාසනයේ එහෙම එකක් අවශ්‍ය නැහැ. ඉතින් අපි දැනගත්තා යම් කිසි භික්ෂුවක් නැත්නම් යෝගාවචරයේ වර්ණ සම්පන්නයි කියලා දැකුම් කළු වෙන්නේ සීල සම්පත්තියෙන්. තමයි රකින්න සීලය අජිත් අකබල අසබල අකල්මාශ්‍ය කියන විදිහට තැන් තැන් වලින් කැඩිලා කබර වැටිලා හං වෙලා මිලාන වෙලා තියෙන සීල් නෙවෙයි දිගටම සීලේ තියෙන්න ඕන. දෙක බල සම්පන්නෝ හෝති. බල සම්පන්න වෙනවයි කියලා කියන්නේ හතර ආකාරයෙන් අපි කෙලෙස් තවන වැර එහෙම නැත්නම් කෙලෙස් නොකිරීම සහ කුසල් කිරීම කියන ඒ කාරණාව කෙලෙස් නොකිරීම දෙආකාරයකට අපි කඩලා පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරා. ඒ වගේම කුසලයට එළඹ වාසය කිරීම දෙආකාරයකින් සිද්ධ වෙනවා. එන්නේ හතරට අපි සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කියලා සාමාන්‍ය පොතේ අපි සඳහන් කරලා තියෙනවා. තාමත් නෝපන් අකුසල් නොයිපද වීම පිණිස අපි වෑයමක් දරන්න ඕනේ. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා එක බරපතල වැඩක්. ඉතින් ඒක පටන් ගත්ත පිරිසක් විදියටයි මම මේ පිරිස දකින්නේ. අපි ගිහිගවල් අතහැරලා ඇවිල්ලා මෙහෙත් ඇවිල්ලා කමටහන් ලබාගෙන පරියංක කරලා සක්මන් කරලා දත් මැදලා දානේ වලදලා යම් යම් තැන්වලදී අපි සත්‍ය පිහිටුවා ගැනීම දන්නවා ඒ සත්‍ය පිහිටන හැම වෙලාවෙම ඒ චිත්තක්ෂණයේ අලුතෙන් කෙලෙස් උපදින්න තියෙන අවස්ථාව අපි මගාරව ගන්නවා චිත්තක්ෂණේ ගොඩ ගන්න. අපි ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් ඒ කරගෙන ඉන්නකොට අපි ඒ වෙලාවේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නොකලත් බොරු කේලා මිසචන පරිසචන කියන වචී දුෂ්චර්ය නොකරත් අර පරණ කරන ලද කර්මවල පාප කර්ම හෝ කුසල කර්මවල මේරීමක් විපාක වාරයක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිතා ගන්න බෑ මේ මෙච්චර විදියට මේ ගිහි ගිය අතහැරලා ඇවිල්ලා සුදු ඇඳගෙන බාපණයක් දාගෙන මෙච්චර භාවනා කරද්දි මේ අදාළ නැතුව කොහෙන්ද අපිට මේ කරදර එන්නේ කියලා. විවිධාකාර කරදර එනවා. ඉතින් එතකොට ඒ කරදරට සාදර වෙනව නෙවෙයි ඒකට අපි පිළියම් යොදනවා. නමුත් ඒ uppanna akusal කියලා જાතියක් තියෙනවානේ. සංසාරේ අපි මේ సంతානියත් එක්ක දිගට ගෙනියනේ. ඒව මතුවෙන වෙලාවේදී කාටවත් මේක අසවලාගේ දෝෂේ, මේක ඍතුවේ දෝෂේ, මේක ආහාරේ දෝෂේ, මේක ආණ්ඩුවේ දෝෂේ, මේක වැස්සේ දෝෂේ කියලා කියන එක තමයි අබෞද්ධකම අපේ. ඒක තමන් විසින්ම පෙර කරන ලද අකුසලයක් එදා කරපු දේ අද තේරෙන්නේ නමුත් අද මතුවෙන වෙලාවක් කියලා උපන්න කුසල් නොයිපද ඉප පිටු දැකීම පිණිස විශාල ප්‍රයත්නයක් තියෙනවා. ඒක අද මාත්‍රකාට සම්බන්ධයි. ජව සම්පන්න කියලා කියන්නේ අන්න එහෙම භාවනා කරගෙන යනකොට අපිට පැමිණෙන බාධක, හිරියර, කරදර, දරත, පරිලාහ මේවා එනකොට දුම්මන මූණක් ඇති කරගන්න එපා. වදුට්ට මනසක් ඇති කරගන්න එපා. ඒක සතුටින් මූණ දෙන්න අන්න ඒ කෙනාට විතරක් ඒ කියන්නේ දැනට අකුසල් පහල කරගන්නෙත් නැහැ, පරණ අකුසල් ඉස්මතු වෙලා එනකොට ඒකට හිත නරක කරගන්නෙත් නැති කෙනාට විතරයි අපිට සබ්බපාපස්සා කරනම් කියලා කියන්න පුළුවන්. එන සීලුපවෙන් වැළකීච්ච චිත්තක්ෂණයක් ඒ කෙනාට කුසලයේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. එහෙම නැතුව මේ අවුල් වෙච්ච මනසින් එක එකනා කරන මේ කුසල් කම් වලට එහෙම නැත්නම් ඒ කටයුතු වලට අපි සම්බන්ධ වෙනවයි කියලා කියන්නේ මේ වගේ අධි කුසලයට තියෙන කම්මැලිකම සහ බුබ්බඩකම නිසා මේ ලාමක කරන්න පුළුවන් කුසල් කර කර ඉනවා. එතකොට අපි ක්ෂණය පන්න ගත්තා වෙනවා. අපි වගේ අධි කුසල් වලට නොසලකා හැරියා වෙනවා. භාවනා කරනකොට එහෙම දෙයක් වෙන්නේ අපි සතියෙන් ඉන්නකොට දන්නවා මේ මොහොතේ කෙලෙස් හදින්නේ නැහැ. ඒක අහලා නැත්තම් මේ වෙලාවේ අහගන්න. නමුත් ඒ වුණාට පරණ ඒ විපාක වාර එන්න පුළුවන් ඒ හිත නරක කරගන්න එපා. එතකොට කුසලයේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. කුසලයේ කියන්නෙම කෙලෙස් නොකිරීම තමයි. කුසල කුසල් නොකර සිටීම. අපි කරන හැම ක්‍රියාවක්ම අකුසලයක් කියලා හිතා ගන්නවා. භාවනා කරන මොකුත් කරන්නේ රූප බලන්නෙත් නැහැ, ශබ්ද අහන්නෙත් නැහැ, ගඳ බලන්නෙත් නැහැ, රස බලන්නෙත් නැහැ, පහස තියා අඩු ගානේ හුස්ම ටික තේරෙන්නෙත් නැහැ. ඒකට හිත කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. මමයක් නැහැ. ආන්න ඒකට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේදී නම් ඔන්න කෙලස් නැහැ. අන්න ඒ හිතට කුසලයේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. පවු නොකර සිටිය. ඉතින් බුද්ධ ආගමේ අද තියෙන භාවනා ක්‍රම ඔක්කොම ඒක පැත්තක දාලා මොනවදෝ කරනවා. මොනවදෝ කරන්න හදනවා. ඒ කරන හැම දෙයක්ම පටන් ගන්නතර ප්‍රශ්නයක් නැහැ පටන් ගන්නකොට හොඳයි. ඒක පිළිබඳව මීට කලින් තිබුණා ওই මහාශී ක්‍රමය එහෙම නැත්නම් ගෝයෙන්කා ක්‍රමය එන්නේ ඉස්සල්ලා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා ක්‍රමයක් තිබ්බා. ගොඩක් තිබුණ උගතුන් අතර තමයි පැතිරුණේ. උගතුන් අතර වගේම කුඩුකාරයන් අතර. ඒගොල්ලෝ එවිටකොට හිපියෝ වශයෙන් ලංකාවේ හැමතැනම ඇවිත් අපේ පරණම්මල දාතල දන්නව ඇති. ඔයේ බාච්චුවක් ඇඳගෙන බස් හෝල්ටරට බුදියාගෙන හිටපු හිපි හිපියෝ. ඒගොල්ලෝ මොනවාරි කුඩු ගහගෙන තමයි ජීවත් වෙන්නේ. බොහෝම දූවිලි ගාගෙන ජීවිතේම ගත කරේ. ඒගොල්ලෝ ඔක්කොම මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරා පස්සේ මහසි මහයෝගී කියන ඉස්සින්නාසිනමක් කියලා කියලා දීපු ක්‍රමයකට ඒකට උදව් කරුවා රොබර්ට්සන් කියලා මොලේ මොලේ ස්නායු පිළිබඳව ඒ වගේ හිටපු හොඳම දක්ෂ විද්‍යාඥයෙක්. එයා කල්පනා කරලා බැලුවා මේ යෝගී ප්‍රධාන මහාශි මහරිෂි මහයෝගි දෙන්නේ ජප මන්ත්‍රයක්. ඒ ජපමන්ත්‍රේ මතුරුනකොට එයා හිතුව පැතු දේවල් හම්බ වෙනවා. පාඩම් කරනවා නම් ෆොටෝස්ටැට් මෙමරි එකක් එනවා. කොලේ බලපුවාම එහෙම විභාගෙට ගිහිල්ලා ලියන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් කරනවා නම් මොකටද කොරට සල්ලි ආයෝජනය කරන්න කියලා හරියට තේරෙනවා. ඒ විදිහට හැමදේම හරි ගියා. මෙයා හුඟක් බලන් හිටියා මේ ජපමන්ත්‍රයෙන් මේක කරන්නේ කොහොමද කියලා. ඉසලයා සැක කරේ නෑ. පස්සේ ජපමන්ත්‍රය වෙනුවට එයා සද්දයකට අහුම්කන් දීම කරලා බැලුවා. එහෙම නැත්නම් ගීතයක් ගායනා කරලා බැලුවා හැමදේම ශ්‍රද්ධාවෙන් කරනවා නම් හරියනවා. ඒකට යා බැලුවා මේ ජපමන්තරේ විතරමද මේකට හේතුව නැත්නම් මේ වෙනත් මිනිස්සු নানা ආකාර දේවල් කරන්නේ. ඒ කරන දේවල් අදහගෙන කරනවා නම් ඉතින් හිතුවපැතු දේවල් හම්බෙන හැබැයි නිවන ඇර. එච්චරයි කිතින සුවිශේෂ ලක්ෂණය. ඊට පස්සේ මෙයා හිතුවා Tamanට ඕනේ නම් සුවපත් වෙන්න, රූපවත් වෙන්න, ගුණවන්ත වෙන්න ඒක ප්‍රාර්ථනා කරලා කාටවත් හිරියර කර නැතුව මොනවා කරත් ඒ Taman හිතුව පැතුදී හම්බෙනවා. එයා ඊට පස්සේ අවසාන නිගමනයකට කිට්ටුනා හිතෙන් තමයි ඔක්කොම සුව කිරීම සිද්ධ වෙන්නේ. ඒකට බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. අපේ සිංහල ක්‍රමයට කියන්නේ වේදාගේ අද්ගුණය කියලා. ඉතින් අත්ගුණේ තියෙන ඕන දෙයක් වෙදකමක් දීපුවා හරිනවා. පිළිට්ටයක් ඇහුවත් හරිනවා. බයිලාවක් කිව්වත් හරිනවා. බජන් කිව්වත් හරිනවා. කාවලි නැතුවත් හරිනවා. ඉතින් කියලා මෙයා කිව්වා මේ මහා ශ්‍රීව මහරිෂි මහයෝගීගේ විශේෂයක් නැහැ. ඔබ අදහනවනම් වෙනවා කියලා. එයා මේ හොයාගත්ත දේ අනුව පස්සේ එක්කනේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා වෙනම පොතක් ලිව්වා මේ මිනිස්සු සුව වෙන්නේ Tamange හිතෙන්. මේ දොස්තරලා ඒකෙන් හම්බ කරනවා කියක් හරි. එච්චරයි කරන්නේ. දොස්තරලා එනවා ලෙඩම වින්න එපායි. ඌත් මැරෙනවා. ඒක දොස්තර කෙනෙක්වත් නැහැ මැරෙන්නේ නැති. එකම නීතිඥයෙක්වත් නැහැ බොරු කියන්නේ නැති. ඒක බුරුම කියපනක් තියෙනවා. නොමැරෙන වෙදෙකුත් නැහැ, බොරු නොකියන නීතිඥයෙකුත් නැහැ. ඉතින් එතකොට එතෙන්ද හුඟක් කිටිනවා මේ සතිය. සතිය අපි මොකුත් කරන්නේ නැහැ. අපි පවු නොකිරීමෙන් වැළකීමක් අපි කරනවා. එතකොට තේරෙනවා මේක තමයි උතුම්ම කුසලයේ ඒ කුසල් මෙතෙක්කල් අපි කෙරුවේ කුසල් කාමුක ලාමක ආමිෂ සම්පatti බලාගෙන. දැන් අපි භාවනා කරන්නේ මම දන්නේ කී දිරේ කරනවද කියලා. එහෙම දෙයක් බලාගෙන නෙවෙයි. නිවන ප්‍රාර්ථනා කරගෙන එහෙම නැත්තම් මේ ආමිෂ කාමික ලාමක දේවල් බලාපොරොත්තු නෙවෙයි. එහෙම කෙරුවත් දෝෂයක් නැහැ. එහෙම කෙරුවත් කට්ටියත් ඇති. නමුත් නිවනේ තියෙන මේක නෙවෙයිනේ. ඉතින් ඒකට කිසිම දෙයක් කරන්නේ නැතුව සතියෙන් ඉන්නකොට එයා තුල ඇති වෙනවා යහ කම්පනයක්. ඒකේ ඒ නිසා එයාගේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය හැදෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න නිසා අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා සතහට වන බව දුකට වේදානන් කියලා. බුදුරජාණන් වහන්සේ සල්ලක්ෂ්‍ය කියලා නමකුත් පාවිච්චි කරනවා. ඇහි සුද කපන දක්ෂ ඇස් දෙකේ. ඇහි සුද කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය මොන දේ කෙරුවත් කක්කා. අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මුස්ලිම් මිනිස්සු, Hindu මිනිස්සු, කතෝලික නෑ බෞද්ධයෝ සේර මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට ඊටත් වැඩිය හපන් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික අරගොල්ල කියලා ඇඟිල්ල දික් කළා තවත් පාපයක් කරගන්න. අපි මේ සතිපාසලේ අපි හරියට අනියාගම් අත්‍ය ගැට්ටියට යනවා. ඒ අයට ගියාම අනේ ඒගොල්ලෝ පුදුම විදියට බුද්ධ ධර්මයට සලකනවා. අපි ඒගොල්ලෝ පහත් කළා හලකනවා. නිකං ගා ගන්නවා. බුදුසන්නාචේ එහෙම දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එතකොට පේනවා මේ කුසලයේ කියලා කියන්නේ අකුසල් නොකර සිටීම යමක් කෙරුවොත් අකුසල් ඒ කරන දේ ඉබේ සම්පාදනය වෙන්න ඕනේ කොච්චරද කියනවනම් සක්මන ඉබේ සිද්ධ වෙන්න ඕනේ. ආනපානෙ ඉබේම සිද්ධ වෙන. පටන් ගන්නකොට ඉතින් ටිකක් අපි මෙනෙහි කරනවා, ආනපානෙ හිත දානවා, ශක්මන කරනවා, ශක්මනේ හිත පිට යනවා, ආපහු ගන්නවා. ඉතින් මේ වෙනකොට එහෙම ආයතන ස්වභාවයේ ඉන්නවා 130ක් 40ක් විතර. ශක්මන් කළ ටික වෙලාවක් කරනකොට ඉබේම ශක්මන සිද්ධ වෙනවා. එතකොට මේ පියුම් පිට ඇවිදින්න තරමටම සැපයක් තියෙනවානේ. සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට හත් පියවර හතක් තිබ්බට වැඩිය සැපයක් තියෙනවා. මේ වැල්ලේ ඇවිදිනකොට පොළොමයි කාන්තාව උඩ සපතු සෙරපු දාන්න නැතුව මොන තරම් සම්බන්ධයක්ද පොළොවත් එක්ක අපි ඇති වෙන්නේ. අද මේ නව තාක්ෂණය මොකද්ද කරලා තියෙන්නේ? මේ හිමෙත් පිඟන් gadol දාලා. තපත්තු සෙරෙප්පු දාලා. ඉතින් උන්ට කුර ගහන්න ඕනේ මොකද පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඉතින් අර පෙර දිනෙක ආපු දොස්තර මහත්තයෙක් කියනවා මේ අපිට ස්වාමීන් වහන්සේ අපි දොස්තරලානේ විස බීජ නිසා අපි කියන්නේ හැම වෙලාවෙම සපත්තු දෙරපු දානින්න කියලා. නමුත් ඔබ වහන්සේගේ මේ ධක්මනේ ඇවිදිනකොට කුරේගේ වෙලා වගේ භාගයට ගොනා යන්නේ අඩබාණේට මං ඉතින් බැලුවලු මේ ස්වාමීන් වහන්සේලා ෂෝක් එකට ඇවිදිනවා මට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇවිද ඇවිද ඇවිද ඇවිද බලනකොට මට වැලි පවලවේ පයින් ඇවිදින්න ලයිසන් හම්බුණා කිව්වා. එක දවසක් එතකොට මං හිටියේ මෙතන කාමරේමයි මට එතෙන්ට දානෙට ගෙනියන්නකෝ මං හරිම සන්තෝෂෙන් ගියේ අනේ ස්වාමීන් තුන් කාලේ ගල් දාලා තියෙන ඉඳ ගන්නකොට ඉඳ වෙනවා කිව්වා මට. මම බලන්නේ හිටියක ඔබ වහන්සේ වඩිනවා පියුම් පිට වඩින්න වගේ ෂෝක් එකට එනවලු අනේ මේ තුන් කාලේ ගල් උඩත් ඇවිදින්න ලයිසන් අරන් දෙන්න ස්වාමීන් වහන්සේ මට මං කව තොපි මේ කරන සාපේ නිසා තොපිට බෑ අපි පොළවේ ඇවිදලා ගස් නැගලා ගල් වල නැගලා මේ කොයි ගලත් එකයි පිලත් එකයි උලත් එකයි. අද ඉන්න සංඝයාට එහෙම බෑ. අද මේ ඕගොල්ලෝ හදන දරුවන්ට එක්කෙනෙකුටවත් ඒවා කරන්න බෑ. මේ සතිපස්සට ආපුවාම මේ පොඩි වගේ කට්ටිය මං අහන ඔබට ගස් නගින්න පුළුවන්ද කියලා. ඉතින් 10ක් 15ක් කියනවා අම්මට හෙපදෙයි මට පුළුවන්. ඉතින් මං අහනවා පුපුවක් ගහගෙන ඉන්න පුළුවන්. පුවක් ගස් බෑ අතු තියෙන ගස් වල විතරයි. මං අහනවා ගහට නැගලා ඔළුව පල්ලයට දාලා බහින්න දන්නවද? ඈ? මං කෝ හූනෝ බහින්නේ. ලේන්නෝ බහින්නේ. බැරිද කරන්න කියලා. ඉතින් අම්මගේ බුණ දිහා බලනවා මොකද අම්මලා කැමති නෑ මේ පොඩි කෙල්ලෝ එහෙම ගස් නගිනවට ගහෙන් බහිනවට කැමති නෑනේ. මං කෝ ඒවා විශේෂ පාඩම්. කෙල්ලෙකුට දෙන්නකොට ඒ වගේ දෙයක් කෙරුවොත් ඉස්සර දවසේ නම් අම්මලා බයිනවා. පහුවෙන්ද පාන්දරම ළමයාන ගහන අම්මා එනවා. ඇයි කියපුවාම අනේ ස්වාමීන් වහන්සේ බැන්නට පොගත මේක මටත් ඉගෙන ගන්න හිතුණා. ඒකයි කට්ටිය ඉන්නේ ඉස්සලා මාත් ආවේ කියලා කියන මේ අම්මලා. ඒ ටික ඉස්කෝලේ උගන්වන්නේ නෑනේ. අපි සති පාසලෙත් කරනව අඩුයි. සති කඳ උරවල කරනවා. කරලා දෙනවා දෙන්න තියෙන ටික සේරම ඒකට ගහට ගලට හරියන්න හැදෙනවනේ අපිට ලංකාවට ඕන කරන්නේ එහෙම වු මේ පින්න පූල් ගෙඩි වගේ මේ කැස්සට කිඹිසර ගැස්සට තෙමිලා නැහිනේ උන් දානේ හැඳි ගෑයිලම් ඵලයක් මේක තමයි පරීක්ෂණය බුදුහාමරණන්ට අපිට බය නැතුව කියන්නේ කොහොමද අරණියට යන්නේ කියලා කොහොමද අපිට කියන්නේ ගහක් මුලට ඵලයන් කියලා කොහොමද අපිට කියන්නේ ශූන්‍යාකාරයකට යන්නේ කියලා එන බුදුහාමර කියන්නේ නැත්නම් ඔක්සිජන් අරන් ඵලයන් හෙල්ත් ඉන්ෂුරන්ස් අරන් ඵලයන් ග්ලූකෝස් ටිකක් අරන් පලයන් හිත හුස්ම ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ප්‍රථමාධාර තියෙන කෙනෙක් ළඟේ ධානය හිටපන් නෑ. හුස්ම ගන්න බැරි වෙනකම්ම හුස්ම ගන්න. ඇවිදින එක නොදැනෙනකම්ම කරෙන්න. ආන්න එතකොට මේ කවුරුත් නැතුව වැඩක් කරන හැටි හොරා පොලිස් වලින් බලනකොට අන්න පේන කුසලයේ මේ අම්මා දීපු කිරිවලවත් මේ හැප නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට දෙන්නත් බෑ අපිට. හැබැයි ක්‍රමයේ කියලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ අර අවුරුදු 7ක් වයසක තියෙන කිරි බොන වයසේ රාහුල කුමාරට අඬ ගන්න කිව්ල මොකද්ද දීපු දෑවැද්ද? යශෝදරාව කිව්වේ අන්න පුතේ ඔබේ තාත්තා එනවා දෑවැද්ද ගනි කියලා වරෙන්කෝ දුන්නා ගෙනියලා දෑවැද්ද. නන්දහමඳුරෝ හෙට රජ වෙන්න හෙට කසාද වඳින්න හෙට ගෙදක ගෙතති වඳින්න තිබුණේ මොකද්ද දුන්න දෑවැද්ද පාත්‍රය අතර දුන්නා කරගන්න දෙයක් නැහැ අද ඉන්න අම්මලා තාත්තලා එහෙමනම් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු නඩු දානවා මේවා කරනවාට. සුද්ධෝත්තර රජුත් නඩුවක් දැම්මා. කිව්වා ඊට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දෙමාපියන්ගේ අවසර නැතුව පැවිදි කරන්න එපා කියලා. ඒකට බුදුහාමුදුරේ වැඩ ඉවරයිනේ. ආ හරි හරි ඊට පස්සේ කරන්නේ නැහැ කිව්වා. <laughs> ආයෙ කරන්නේ නැහැ. දැන් අපිට කවුරු හරි පැවිදි කරන්න එනවා. ඔහුගේ අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්න ඕනේ. ඉතින් මේ ටික හදලා තිබුණු ලංකාවක අපි ඉපදෙලා තියෙන. ඉපදෙනකොට නම් ටිකක් අඩුයි. මේ අපේ තිබුණු ලංකාවේ තිබුණු මේ වාරි ක්‍රමය. මේ තිබිච්ච ඒ රත්තරන් හදන හැටි, යකඩ හදන හැටි, ඒ කර්මාන්ත වලට පුදුමාකාර කැපවීමකින් වැඩ කරලා තියෙනවා. අපි මේ බතහිර මේ මේ මොනවාද කියන මේ ජරා තාක්ෂණයකට අහුවෙලා අද මේ නිකම්ම නිකන් රූකඩ ටිකක් නෙතියි. දෙයක් මොන බලාගන්න පුළුවන් කෙනෙක් නැහැ. දෙයක් හරියට කුසලයට හිත වෙනවා නම් කරන්නේක් නෑ වැඩේ යනවා. අපි මෙතෙක්කල් හම්බ කරලා මැරෙන්න වෙන්නේ පුදුමාකාර කාලකන්ණි විදිහට නේ. හම්බ කරපු මිනිස්සයා මැරෙනකොට අරව දාලා යන්න වෙච්චාම කිසිම දෙයක් සැලසුම් කරගන්න හම්බෙන්නේ නෑනේ. හම්බ කරපු නැති කාට උලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි අද අපේ කිරියක් නැති උනායි කියලා උදේ පාන්දර පණිවිඩයක් ආවා. ජීවන්ත මහත්තයා කතා කරලා කිව්වා නංගි කතා කරලා කිව්වා සංස අක්ක නැතුව මම කොහොඳයි කියලා. මොනව කරන්නේ? මම බන කියන්නේ. මට ඒකේ ඇති දෙයක් නැහැ. පුළුවන් තරම් බලනවා මේ බන කියන දේවල් වලින් හිත වහලා ඒ අක්ක මරනවා එයා හිටිය. අය ඉන්නවා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ බලාගනි. මම කරන්න ඕනේ නැහැ. මම මේ නොකය නොයා සිටීමෙන් තමයි අක්කට කරන ලොකුම ගෞරවය කරන්නේ. මම එයාට ඒ සුබපත සුබපතන්න බෑනේ මරණයට පස්සේ පිම් පිම් පිම් ප්‍රාර්ථනා කරනවා. ඉන්නකන් සුබෝදරාමයට ගෙන්නලා අපි බණ කියලා දුන්නා. මේ අන්තිම අංක ගණිතයයි මනෝමය ගණිතයයි අනුගේ ඕනේ දින වකවානු මතක තියාගෙන අපි ගෙදරටම ඔක්කොම දැන් හිතේ data bank එකේ යා තමයි. ඉතින් මෑතක ඉඳලා මොළේ පොඩ්ඩක් අප්සෙට් ගිහලා මතක නැති වෙලා තිබුණා. දැන් ඉතින් කෙල වෙලා. ඉතින් ඉව්ව දැක්කට පස්සේ ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් මමත් ඇඳලා ඇති වැඩක් නැහැ මට මම හිතාරේ එන්නෙත් නැහැ කඳුළු එන්නෙත් නැහැ ඇඳලා අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉපදුනාට පස්සේ තාම මං අඬාලා නැහැ. ඇඬුවත් මට කමස කිසිම දායක කඳුළු වෙන්නේ නැහැ. ඕන්නම් ගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙලාවට කිසියක්ම නොකර අපිට ඉන්න පුළුවන් නම් උන්නාහා සමානව මලා වගේ ඉච්චර තමයි අපිට කරන්න දේ උසත්ම කුසලයේ. ඊට පස්සේ පස්සේ හතරවෙනි එකක් තියෙනවා ඊයේ කතාව මම මේ කියන්නේ ඒ ඇති කරගත්ත ඒ ක්‍රමය දිග්ගටෝම වර්ධනය කරන්න මිනිස්සුන් මේ යමක් කරලා කඹරලා හම්බ කරලා වල් සත්තු වගේ මැරෙන්න තියන්න එපා. මේ මනක් භාවනා කරලා මේ ආනාපාන කෙනෙක් ඉබේ සිදුවෙන තැනට හුස්ම ගන්නවා කෙනෙක් ඉබේ සිදුවෙන තැනට දත්ම දිනකොට ඉබේම සතිය පිහිටන තැනට බත් කනකොට ඉබේම සතිය පිහිටන තැනට නානකොට ඉබේම සතිය පිහිටන තැනකට යනකොට එනකොට කනකොට මොකද්ද බුදුහමරු අතැල්ලා තියෙන කියලා වෙන සතිපට්ඨාන සූත්‍රේ කවදාකවත් වෙන කිසිම ශාස්ත්‍රුණාංශ නමක් මේ තරම් විස්තර කියලා නෑන උච්චාර භස්සාව කාම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිලි කරනකොට සතිය වඩන්න කියලා නිදීන් මලක් අරගෙන ගිහිලා ගඳ කිලිය පූජා කරන එක නෙවෙයි. වැසිකිලිය කියලා මල පහ කරනකොටත් කරන්න කියලා තියෙනවානේ. දෙකම එකයිනේ. ගඳ කිලියට කියලා මලක් පූජා කරත් එකයි වැසිකිලි කියලා මල පහ කරත් එකයි. ඉතින් කවුද හිතන්නේ ඒකට අපි හිතන මේ බුද්ධ ධර්මයට නිග්‍රහ කිරීමක් බුදුහාමුදුරන්ට ඒව නැති මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒකට කියන්නේ බලය. මේ චතරාකාර වූ බලය තියෙන අපි මේ තියෙන පුළුවන්කාරකම් නිසා දැනුම නිසා හැකියාවන් නිසා සේරම අනුල්ලව කරවගන්න හැදිලා තියෙනවා. සේරම දැසි දසන්නාව කරවගන්න හිතලා තියෙනවා. අපිට මැරෙන්න වෙන්නේ පෙන දාගෙන කුණු වෙලා කිසිම කවුවරණක් නැතුව. නෑ මේ දුක විඳගෙන හිටියානම් මරණ වේලාවේදී පොඩ්ඩකට ඉසලා දැනනවා දැන් අවසానයි. තව හුස්ම දෙකකින් මැරෙනවා. තව එකකින් මැරෙනවා. චරිමක පස්සාසපි ජානිතෝ නිරුද්ධಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරෙන් උගන්වනවා. රාහුල ඉන්නකන් සතිය වඩලා තියෙනවනම් ආනපානේ අන්තිම හුස්මත් පිට වෙන්නේ. අන්තිම ප්‍රශ්වාසයත් පිට වෙන්නේ මම දැන් මැරෙනවා මේ අන්තිම හුස්ම කියලා. කලබල වෙන්න නෙවෙයි කියන්නේ. අද එහෙම දෙයක් කවදාකවත් පන්සලකවත් කෝවිලකවත් පල්ලියකවත් ඉස්කෝලේකවත් විශ්වවිද්‍යාලයකවත් වෙන සමාජ සේවාවේ මොකක්වත් කරන්නේ නැහැ නේ. ඒගොල්ලෝ මැරෙන්න ලැබිලා නැහැ මිරි ගන්න හදනවා. මැරෙන හුස්ම යන්න දෙන්නේ නැතුව. නොකෑම නැ දහපතුරා જાතියක් ඉන්නේ. අනේ සෙනගක් ඉන්න තැන නම් මැරෙන්නවත් නොලැබේවා. මැරෙන්න දෙන එකක් නැහැ. ඊට පස්සේ බුදු දෙනා මොකද්ද ජව සම්පන්න කියන්නේ කියලා. ඒතර කියනවා ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. මේ දුක යයි ඇති හැටියෙන් දකින්න ඕන. ඕකට මේ දුකට කලින් අමුඩ ගහන්න යන්නත් එපා. දුක ආවම අඬහව ගන්නත් එපා. ඊට පස්සේ දුක්පත් තුනයි කියලා දැන් මනුස්සයා දුක්පත් තුනයි කියලා කියන්නේ ඇති. දුක්පත් නේ අපිනේ. රාතන්නාන්සලා ඔක්කොමලා දුප්පත් නේ. උන්නාන්සලා එනේන දුකට මුණ දීලා තියෙනවා. දුකටපත් වෙලා ඉන්නේ. හැබැයි ඒක පජානාති. අද අපි දරුවන්ට ගෝල බාලින්ට සේරම දුක නැති කරන්න මේ හදන්න හදන්නේ. තියෙන එක වැඩෙනවා මිසක් මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට මේ දුකට මුහුණ දෙන්න ඕන. ඒ ජීව සඳහා බුදුරජාණන් මේ දුක්ඛ සත්‍ය පවණක් ත්‍රිපිටය ත්‍රිපරිවට්ටයකට දාලා දේශනා කරනවා පළවෙනිම ධම්ම දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉදන් දුක්ඛ සත්‍යන්ති වික්කවේ යථාභූ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලට මඟුල් බෙරේ ගන්න බ්‍රම් ගා. ඔක වෙන්නේ පාන්දර දෙකට විතර. ඒක හරියට පද දෙකට මාත්‍රා කියලා තමයි මේක කියන්නේ. ඒ මිනිස්සු බුදි. ඔක්කොම ලබුදි. හාමුදුර විතරක්ව මොනවාරි කරගෙන පිළිට්ටියක් කියනවා. ඒකෝර තමයි මඟුල් විතර ගහන්නේ ආලෝකෝ උදපාදී කියනකොට බෙදේ ගන්න. ඊට පස්සේ ඉදන් දුක්ඛ සත්‍යං යත් පරිඤ්ඤයන්ති මේ භික්කවේ පරිඤ්ඤා තන්ති මේ භික්කවේ සබ්බුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී විඥා උදපාදී පඤ්ඤා උදපාදී ආලෝකෝ උදපත් මේක හාත්පසින්ම දැනග අපි පොඩ්ඩක් දැන්න දැනගෙන තියෙනවා අපි දන්නවා මල මූත්‍ර පහ වෙනකොට තියෙන දුක අපි දන්නවා කෑම හම්බ කරනකොට තියෙන දුක අපි දන්නවා ධර්මිකයක් උඩහට ගෙනියනකොට තියෙන දුක දන්නේ නැත්තේ නෑ ජීවත් වෙන කියන්නේ ඒකද මේක හාත්පසින්ම දැනගන්න ඕන අහවල දෙයි දන්නේ නැහැ කියන්නේ නැති වෙන විදිහට වෙත පැමිණෙන හැම දුකක්ම දැනගන්න ඕන ඉතින් ඒක කාටවත් කියන්න බෑනේ අපිට මට පුළුවන් මගේ දරුවන්ට කියන්න බෑ නෑ ඉන්න කියන්න බෑ කවුරු කිව්වත් හිතන්නේ මේ දුප්පත් වෙන්න කතා කරන්නේ නෑ මට පුළුවන් පුළුවන් හරිය කාගෙන යනවා යනකොට ඇතිවෙනේ ප්‍රතිශක්තිය යනකොට ඇතිවෙනේ දැරීමේ ශක්තිය දෙයිය බුදුන් පවා වඳිනවා දෙයිය බ්‍රහ්මිය පවා කොයි දේ කරන්න පුළුවන් වුණත් Taman තමන්ගේ වැඩ ටික කරගන්නවා ඔය කිසිම දෙයකට යාප්පු වෙන්න යන්නේ ඕන කෙනෙක් ඇවිල්ලා උදව් කරපු දේ ඒක වෙනම දෙයක්. හැබැයි කවුරුත් නැත්නම් උදව් කරනවට වැඩිය හොඳයි. දැම්මපා. එහෙම නැත්නම් හරි ෂෝ. ඊට පස්සේ බුදුරජාණන්සේ තුන්වෙනි පරිවර්තයේ දේශනා කරනවා ඉදං දුක්ඛ සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානංඋදපාදි පඤ්ඤාඋදපාදි විඥාඋද මේක සියල්ලම මම සම්පූර්ණයෙන්ම දැනගත්තා කියනකොට බ්‍රහ්ම මේ මේ බුම්මාටු දෙයියන්ගේ ඉඳලා අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වා හෙල්ලෙනවා මේ බුදු වෙන මහෞත්මයන් වහන්සේ සඳහන් කරනවා මේ දුක්ඛ සත්‍යයයි මම පෙර නොඇසූ නොවිරුද මේකට ප්‍රතික්ෂේප කරපේ කියලා අපි කරන්නේ පෘථජ්ජනව කරන්නේම දුක පිළිබඳ මඟහරින්න හදන එක නෑ මේක දුක්ඛ සත්‍යයි කියලා ඒකට මුණ දෙනවා ඒක පිළිබඳව තියෙන පදුට්ට මනසයින් කරනවා ඒක පිළිබඳව දැනගන්න දැනගන්න මගේ මොකද්ද ශක්තියක් මේකට බුදුහාන් කරන ජවයේ කියලා වැඩෙන බව දැනගන්න ඊට පස්සේ කසං කළ තියෙනවා ඒ දුක්ඛ සත්‍යය ආත්පසිම දත යුතුයි. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ගහන සැලසුම් බලන්නකෝ එන්න තියෙන දුක් නැති කරන්න මේ නටන. අපි දන්නේත් නැහැ ඒක දරා ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වුණාට එන්න කලින් මූත හත් ගව්වත් තියා මුඩ ගන්නවා. ආණ්ඩුව කරන්නේත් ඒකම තමයි. දිමෝපියෝ කරන්නේත් ඒකම තමයි. ගුරුවරු කරන්නේත් ඒක තමයි. ආගමික නායකයෝ කරන්නේත් ඒකම තමයි. නමුත් අපිට මේ ලැබිලා තියෙන manussත්ව ප්‍රතිලම මේ සියල්ලම දැරිය හැකි. නැත්තම් බුදුහාමරෝ මෙහෙම අපිට බණ කියන්නේ නැහැ. එහෙම කියන්න තරම් අද කිසිම ආගමික නායකයෙකුටවත් දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් බෑනේ. මොකද ඒගොල්ලෝ උත්සාහ කරලවත් නැහැනේ. උත්සාහ කෙරුවා සමායට අල්ලන්නේ ඉඳ තියෙනවා. එහෙම උත්සාහ කරලා අපේ කාලේ ඇති කරපු එකම සංවිධානය තමයි බාලදක්ෂ ව්‍යාපාරය. සර් බේඩන් පවල් සාමී මේ බෙන්පල් සාමිතුමා මේ සූදානම් ශරීරය ඇති කරගන්න, ගෙවල් දොරවල් අතහැරලා කැලේට යන්න, කූඩාරමක් ගහගන්න, ගිනි ගොඩක් ගහගන්න, ඒකේ ඉඳ ජීවත් වෙන්න. ඒකල එළියේ පාරට බහැලා ඕන කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා අහන්න මොනවාරි වැඩක් තියෙනවද කරන්න. කක්කුසියෝ දන්න හරි කමන්නේ ගහ කතු ටිකක් කපන්න හරි කමන්නේ අතු ගන්න හරි කමන්නේ කෙරුවා ආවා. අර මනුස්සයෙක් කයක් හරි දුන්නොත් එයාට අල්ලි අයිති නෑ. ඒක බාලදක්ෂ ව්‍යාපාරයට දාන්න ඕන. ඕකේයි බුදුහාමුදුරන් ගාව විතරමයි තියෙන්නේ මේ සූදානම් මනස කියන එක. අපි එහෙම නැහැ. අපි මේවට ආරක්ෂා සංවිධාන ආයුධ විෂ බීජ නාශක වේදනා නාශක අයියෝ මේ මානවය නිකන් වල් වැල් පැඬරලක් බාටපත් කරලා තියෙනවා මේ පසුගිය අවුරුදු 40. හැබැයි දැන් නම් ඒකේ තියෙන ආදීනව හොඳටම වෛද්‍ය විද්‍යාව දන්නවා. දැන් තමයි අහන්න මම පෙන්නන වෙබ්සයිට්ස් එක මේ මිනිස්සු විනාශ කරපු හැටි මානවයා. ওই වෛද්‍ය ශාස්ත්‍රය නොතිබුණා නම් මෙච්චර නරපණෝ ගොඩක් පළුව ඉන්නේකුත් නැහැ. හයි අත්ති ටික ඉතුරුයි අනිත් ටික හැඳි ගෑවිලා යයි. දැන් ඇමරිකාව එංගලන්ත වගේ රටක පුදුමාකාර නාකී තොගයක් ඉන්නේ. ළමයි හම්බු වෙන්නේ ඉන්න කට්ටිය ඔක්කොම නාකී. උන්ට මේ හොස්පික්ස් දාන්නම එහෙම නැත්නම් කියනවනම් ওই මහලු නිවාස වලට යන්න ලංකාවට පුදුම ඉල්ලුමක් තියෙනවා. නව ශ්‍රීලන්තෙත් තියෙනවා. මොකද ලංකාවේ අපේ කට්ටියක අර ආගන්තුක සත්කාරය තියෙනවනේ. ඉතින් උණ්ඩ තියෙන පාඩුව තමයි ඉන්දියාවෙන් ගියොත් කොහෙන් හරි ගියොත් ඒකට ඩිග්‍රී එකක් දෙලා අපිට. අපේ නර්ස්ලාට ඩිග්‍රී එකක් නෑ. ඒකට තියෙන ඩිප්ලෝමාවක්. කරගන්න බැරි වෙයි කියලා මං හිතුවා. නමුත් සත්‍යපාසල කාලේ අපි දැක්කා. දැන් අලුතෙන් හදලා තියෙනවා නර්ස්ලාට ඩිග්‍රී එකක් දෙන්න හදලා ඒකේ එක විෂයක් විදිහට සතිය දාලා තියෙනවා. ඒක අපිට බුද්ධම සතුටක් ඇති වුණා. මොකද එතකොට අපි අනිත් ජාත්‍යන්තර කට්ටියත් එක්ක ඩිග්‍රියක් ඇතුවනේ යන්නේ. ගියාට පස්සේ අපේ කෙල්ලන්ගේ, අපේ කොල්ලන්ගේ, මේල් නර්ස්ලාගේ නර්ස්ලාගේ පුදුම වෙනසක් තියෙනවා. මොකද අපි අර වැඩි හිටියන සලකලා ෆ්ලොරන්ස් නයිටින්ගේල් වගේ ගතියක් තියෙනවා අපි ගාව. අනිත් ඔක්කොටම ඒ වයසක අයට උපස්ථාන කරනට එන්න ටෙන්ෂන් ලු, හරි ෆ්‍රස්ට්‍රේෂන් ලු දරන්නම බැරිලු. මේ මිනිස්සු හොඳටම හම්බ කරලා අන්තිම ධන කුවේරයි අන්තිමට ගිහිල්ලා මහලු නිවාසයකට දාපුවම සම්පූර්ණ පදුට්ට මනසක ජීවත් වෙන්නේ. කවුරු මොන උපස්ථාන කරුවත් අල්ලන්නේ නැතිලු. ඉතින් වැඩ කරන කීප දෙනෙක් මට නිතර ලියනවා. මොකද ඔබ වහන්සේ හරි කැමැති ඇති ස්වාමීන් වහන්සේ මෙන්න මට හම්බෙච්චි චරිත මන් ඔබ වහන්සේට කියන්නේ මට මේ විදියට මේ දුක් විඳින කට්ටිය පිළිබඳව බලාගෙන ඉන්න පුළුවන් උනේ බලන්න මං කැමති ඉන්නේ මම බබියලා බබාලා දෙන්නෙක් බඩේ ඉඳද්දි ඒ බබා බඩේ ඉන්න බබාට රිදෙයි කියලා මම ඉලේට බුදියාගෙන මාස 9මාරක් හිටපු නිසා ඒක සතියෙන් හිටපු නිසා දරුව සතියෙන් හම්බෙච්ච නිසා ඒ දරුවන්ගේ ಗುಣ තියෙන නිසා මට හිතා ගන්න පුළුවන් බඩදරුවම්ම කෙනෙක් විඳින දුකක් සහ දුක් විඳින කෙනෙක්. මට ඒක හරි ලොකු හයියක් ස්වාමීන් වහන්සේ. නමුත් මෛත්‍රික වැඩ කරන බර ගාණක් මේ ජොබ් එක කරලා බෑ ඒ තරම් ආතතිය. මත් ඉන්න හරියක් ඉන්නේ නාකියෝ නාකිච්චෝ විතරයි. අන්තිම දන කුවේරයි. උගත්කමෙන්ද හැමදේම තියෙනවා. මැරෙන්නේ කොහොමද? කුඩු පණුවන් ගාලා තමයි මැරෙන්නේ. ඉතින් ඒක දැනගෙන ටික ටික ටික ටික අපි මේ දරුවන්ට ශිෂ්‍යයන්ට යාළුවන්ට නෑදෑයින්ගේ දුක දරාගෙන සිටීමේ ක්‍රමයක් උගන්වනවා නම් අපිට පෙනේවි ඒක නිකන් දුෂ්ටකමක් කියලා. නමුත් ඔය කෞටිල්‍ය කියලා ඉන්දියාවේ අර්ථශාස්ත්‍රය උගන්වපු මිනිසෙක් ඉන්නවා. එයා හදාarලා බැලුවලු රජවරු මැරෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රජවරුන්ගේ 148ක් මැරලා තියෙන්නේ පුතා වහදීලා. ඉතින් ආයෙක කල්පනා කරලු කොහොමද මේකට කරන්න කියලා. ඊට පස්සේ ගලු රජුරන්ට යෝජනාවක් කරලා රජුරන්ගේ රාජකීය භෝජනයට වස ටිකක් දාන්නයි කියලා. ටික ටික ටික ටික දාලා ඒක කෑවට මැරෙන්නේ නැති වෙන්න හදන්න ඕනේ. කිසි රජුරවන්ට හරියට කේන්තියක් නැති මේ යෝජනාවට. මේ වසවිස ටිකක් කන්න ඕනේ අපා. නැත්තම් කොහොම ජීවත් වෙන්නේ? දැන් ඉන්න කට්ටියට වසවිස තියෙනවා කියවම අල්ලපු කුඩේ තිබ්බත් මේ කුඩේ කවවත් කනකොටත් අමාරු වෙන්නේ. අල්ලපු ගෙදර වසවිස කෑවත් මුන්ට බඩ යනවා. ඊ ටික ටික ටික ටික වස කවලා මොන වසක් දුන්නත් කන්න බැරි වෙන විදිහට. මේ ළඟදී ඇමරිකාවේ තිබුණා විශාල ව්‍යාපාරයක් බොන වතුරට බර ලෝහ දෙකක් දාන්න මේ යෝජනාවක් ගෙනත් තිබුණා. ඉතින් හරියට මිනිස්සු බැන්නා. හරියට මිනිස්සු බැන්න බලන්න මේ බර ලෝහ දැම්මට පස්සේ මිනිසුන්ට ඒක දරා ගන්න බෑ. ඇයි දාන්නේ කියලා. කවුරුත් කිව්වේ නෑ. හොයාගත්තෙත් නෑ. නමුත් කවුටිල්ලේ කියවලා තියෙන කෙනෙක් දන්නවනම් තේරෙනවා මේ මිනිස්සු මේ විස බීජ වලට බය වෙලා එහෙම නැත්නම් මේ වැසට පින්නට බය වෙලා ජීවත් වෙන මොකටේ ජීවත් වෙලා අරක කරන්නත් ඕනේ. ඒකට මුණ දෙන්න ඒක නේද භාවනා කරන්න ඕනේ. මේක පෙන්කෙලින්ද නෙවෙයි මේ ජව ශක්තිය අවශ්‍ය කරන නිසා ඉදන් දුක්ඛ සත්‍යන්ති පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පරිඤ්ඤයන්ති පරිඤ්ඤාතන්ති මම මේක සාත්මුසින් දැනගන්න ඕනේ මට එන දුකක්ම මම පොඩි වෙලාවක් ගන්නම් කොහොමද අපිට බුදුහාමුදුරුවෝ අපිට මේ දරා ගන්න බැරි දුකක් අපි මේ වෙනකොට කොච්චරක් ගෙවලා තියෙනවද අපි කොහොමද මේක ප්‍රමාණ කරන්නේ? අපි කොච්චරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවද කියන එකට ලස්සන කතන්දර තියෙනවා චූලශුන්්‍යත සූත්‍රයේ තියෙනවා ආනන්ද සප්පයි සූත්‍රයේ තියෙනවා ඒ වගේම පොට්ටපාද වගේ සූත්‍රවල තියෙනවා මම කැමැති මේ වෙලාවේ ඒ චූලශුන්්‍යත සූත්‍රයේ තියෙන විස්තරය මේ මෑතකදී නිතර නිතර අපිට මේක ඉල්ලීමාව කතා කරන්න වුණා ඒක නිසා මට නිකන් කටපාඩම් වෙලා වගේ තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේ පූර්වාරාමේ වැඩ ඉන්න වෙලාවක කියනවා ස්වාමීන් වහන්සේ මට මතකයි ඔබ වහන්සේ <clears throat> කිඹුල්ලත්පුරයේ නිග්‍රෝධාරාමේ ඉන්නකොට කියනවා ආනන්ද මම නිතරම ශුන්්‍යතාවී රණෙන් ගත කරනවායි කියලා. ස්වාංශ මට ඒක ඇහිච්ච දේ හරිද මට තේරුනේ නෑ මොකද්ද මේ ශුන්්‍යතාවී රණේ කියන්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද මං එදත් ශූන්‍යතා විහරණේ ඉන්නේ අදත් ශූන්‍යතා විහරණේ ඉන්නේ බහාගත්ත විදිය හරි මතක තියාගත්ත විදිය හරි මොකද ආනන්ද ස්වාමීන් අපිට ටේප් රෙකෝඩර් එකක ඔය ඔක්කොම දැනගත්තේ තොරතුරු ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ මොකද්ද ශූන්‍යතා විහරණේ කියන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ආනන්දයෙන් අපි දෙන්නම ඉන්නේ පූර්වාරාමේනේ දැන් පූර්වාරාමයේ කියලා කියන්නේ අරණ්‍යයක් නේ අපේ විසාකාම හෝපාසිකාව පෙන්නපො දැන් නම් ඒක හොයාගෙන තියෙනවා සවැත් නුවර ඉස්සරහා පුංචි තනක් විදියට ඒක දැන් වල්බිහි වෙලා දැන් හොයාගෙන තියෙන තැන මම දන්නේ කොහෙද ඇත්ත තැන කියලා අපි ගියා හාමුදුර කෙනෙක් පොඩි තකරන් වලින් කූඩුවක් ගහගෙන එතන ඉන්නවා දැන් මේ පූර්වාරාමයේ අපි ඉන්නකොට පූර්වාරාමයේ හිත බැඳගෙන වාසය කරනවා නානි අපිට අරණ්‍යයක් හම්බුණා අපිට ඉතින් අවශ්‍ය ටික හම්බෙනවා කියලා ඉන්නවනම් අපේ හිත කවදාකවත් ගමට යන්නේ නැහනේ ආපහු ගිහි වෙන්න හිතෙන්නේ නැහනේ අපිට මේ හරක බාන ගැන රත්තරන් මිනිමුතු ගැන ඔය මලකෙවල් මගුල් ගැන කල්පනා වෙන්නේ නැහනේ නැත්තම් අපිට දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ ගෙදර හිටියා නම් එහෙම කීයක් මැරිච්චිව කල්පනා වෙයි කීයක් ලෙඩු කන කල කතා කරාවිද කී දෙනෙක් නැගන් එනවයි කියලා පිනුමක් අරගෙන එයිද මේ ඔක්කොම ඔළුවේනේ ඒ මහා විශාල ඒ ආතතියක් සහ අසහනයක් අපි මේ අරණියට ආවට පස්සේ ටෙලිෆෝන් පාවිච්චි කරන්න දෙන්නෙත් නැහැ, පත්තරද කියන්න දෙන්නෙත් නැහැ, දානවා. ඉතින් කියලා එන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. මම ගියාට පස්සේ මට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියලා අපි දැන් මේකේ හිත්තලවා වාසය කරනවා නම් මේ අරණ්‍යයකට හිත්තල වීම නිසා ප්‍රසන්න මනසෙන් ඉදීම නිසා ගමක්, නගරයක්, මුළු රටක් ලෝකයක් හා සම්බන්ධ සියලු දුක් අපෙන් අයින් වෙලා නැති. මම දැන් මෙතන ඉන්නේ කී දෙනෙක් ඒක සාදු කියලා අනුමෝදන් වෙනවද කියලා. <coughs> අනුමෝදන් වෙනව නම් අපිට මේ තියෙන ටික නිසා මේකෙත් දුකක් තියෙනවා. මේකෙත් අපිට ඕන ඕන වෙලාවෙ ඕන ඕන දේවල් හම්බ වෙන්නේ නමුත් ඒ දුක කොච්චර පොඩ්ඩක්ද මේ අරන්නේ කියලා කියන්නේ අපි අක්කර 27ක විතර ඉඳපක් නැහැ. එතකොට එහෙම නැත්නම් ලෝකයක් සම්බන්ධ ආතති අසහන දුරුකරනද අපි අරණ්‍යයක් කියන ආසත්‍ය සාරණයෙන් අර විශාල දුක්ඛන්ද ප්‍රතික්ෂේප කරනවා නැත්නම් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අපිට සාපේක්ෂ ශූන්‍යතාවයක් ඇති වෙනවා. ඒ මොකද අපි අරණ්‍ය වාසයට කැමති වෙච්ච නිසා. ඉෂ්ඨිතව හෝ తాවකාලික හෝ නේවාසික හෝ අපි අරණ්‍යයකට යනවා. නමුත් මං අරණ්‍ය වාසයේ තේරුම් අරගෙන අවුරුදු 40ක් වැඩි වෙනවා. ඉතින් ඒකට මම බැලුවා මේ අරණ්‍ය වල ඉන්න කට්ටියත් චර්චුරු ගගා ඉන්නේ කියලා. අරක නෑ මේක නෑ කියනවා. ඉතින් මුන්ට මේ බුදුහාමරගේ බණ ඉතින් දිරව ගන්න එපා. මේක නැත්තම් හරියට වෙන්නේ නෑනේ. නමුත් ඒකේ සතුටින් ඉන්න අය රීලව් ටික විතරයි. මංස නෑ මංකීස් විතරයි. උන් ওই මොනවද තිබ්බජොලියේ ඉන්නේ. මම ගහනවා ඉදිරියට ලවුන්ට පව් ගෙලත් හිතනවා. මට ඇහැක එහෙම වැදුනොත් එහෙමනේ. වදින්නේ නැහැ මම ගැහුවට වදින්නේ නැහැ මොකද්ද මගේ පවක් තියෙනවා පිනක් තිබුණා එක දරේ වැටෙන්න ගහන්න ඕනේ ඒක කරගන්න බෑ කෙසේ නමුත් මේ අරණ්‍ය වාසය නැත්තම් මේ නේවාසික භාවනා වැඩමුළුවට ගියාම මේ මිනිස්සු ඒකේ කොච්චර සන්තෝෂයෙන් ඉන්නවද කියලා. ආනන්ද මේ විදිහට මම සන්තෝෂයෙන් ඉන්න වෙලාවක මට හිතුණා මේ ලෝකයක් කරදර අපි අරණ්‍යයක් කරදර වලින් ප්‍රතිස්ථාපනය කෙරුවා. අයින් කෙරුවා. එතකොට මට පුළුවන් නම් මගේ හිත කයට විතරක් දාන්න මට ඒකට ලෝකයක් කරදරත් අයින් කරතයි අරණ්‍යයක් කරදරත් අයින් කරතයි. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ මගේ හිත පැයක් හරි ගවන්නේ නැහැ, පැය භාගයක් හරි ගවන්නේ කයට හිත දාගෙන ඉන්නවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ කයේ තියෙන පටවි ධාතුව බලනවායි කියලා. කයේ බලන්න පුළුවන් වායෝ ධාතුව බලනවා අපි සාමාන්‍යයෙන් ආස්වාස් ප්‍රසවාස කරනකොට ඇවිදිනකොට පටවි ධාතුව පේනවා පොළවේ පය හැප්පෙනවා ඒකට බුදුරජාණන් සඳහන් කරනවා මයි පතුලේ ගල් ලැනෙනවා තේරෙනවා මට සීතල තේරෙනවා මට උණුසුම තේරෙනවා මට ගැටීම තේරෙනවා මට රිදෙනවා මට ඒකට මම හොඳටම දන්නවා මගේ හිතේ ඒකාන්තෙම කයේ තියෙන්නේ මට ගමේ අරණ්‍ය පිළිබඳ දැවිලි තැවිලි නැහැ අරණ්‍ය පිළිබඳවත් නෑ දැන් තියෙන කය පිළිබඳ දැවිලි දැවිලි. මේක මේ දැවිලි දැවිලි තියෙනවා කියන්නේම හිත අතීත අනාගතේ නෑ රටේ නෑ ලෝකේ නෑ අරණ්‍යෙත් නෑ අනිවාර්යයෙන්ම මේ පයේ තියෙන සිදිලි නිසා හිත යන්නෙම නෑනේ පිට මේකට මේනවනේ ඉතින් මේකට ප්‍රිය කරන්න පුළුවන්. ඉදන් දුක්ඛ සත්‍යන්ති යථා භූතං ඥානාති පස්සති. මේ කපයේ වැටෙන, දැනෙන, මේ රිදෙන, මේ ඉද්දෙන, මේ කෙද්දේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අරසා විශාල දුක්ඛ සත්‍ය ප්‍රතික්ෂේප කරලා මේ අස්පනා පිට කාටවත් නෑ බෑ කියන්න බෑනේ කකුල ගලක් කන්න වෙලාවේ. ඒ වගේම දකුණු කකුලේ පොළවේ වදිනවා නම් ඒක ඒ වෙලාවේ දන්නවනේ පොට්ටේ කුටුනක් තේරෙනවනේ. ඉතින් මේක සත්‍යක් විදියට මේක දුක්ඛ සත්‍යක් විදියට මේක ජවයක් විදියට බලන්න පුළුවන් නම් අපි මෙතෙන්ලා එහා පැත්තට සක්මන් කරන අඩි 10ක් අපිට පුළුවන් උනායි කියලා හිතනකො සත්‍යයෙන් යන්නේ. ඒ අඩි 10ම ජවයක්. මුදි අඩි 10 දීම අපිට ඒකේ ඝර්ෂණේ වැටෙනවා. අපිට ඒක දැවිලි දැවිලි තේරෙනවා. ඉතින් දැවිලි දැවිලි ටික තමයි අපිට සාක්ෂි වෙන්නේ මගේ හිත ලෝකේ නෑ අරන්නේ නෑ මෙතනමයි. අද වෙනකොට කමඨාන් මහත්තයා ගොඩක් සක්මණේ බරව ලිවිලක් තිබුණා. උංගව දෙනෙක් ලියන්න උත්සාහ කළ තිබුණා. පියවර 65 ගිය කට්ටිය ඉන්නවා. එහාට මෙහාට 4 5 සැරේ ගිය කට්ටිය ඉන්නවා. එනතම් පියවර 4 5ක්වත් කාට වුණත් යන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. ඒ වෙලාවේදී ඒකුල්ල එක දැනගන්නේ මොකද්ද පීරිගෑම කියන්නේ? මොකද්ද ඉද්දීම කියන්නේ? මොකද්ද රිදීම කියන්නේ? ඒකට කියන්නේ දැවිලි තැවිලි කියලා. ඉතින් මේක තමයි දුක සත්‍ය කියන්නේ. ඕකමතක කළා කොහොමද අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ? අපි කිව්වොත් එimhe අනේ සාංශ මේ කකුල රිදෙන එක නතර කරගන්නේ කොහොමද කියලා? ඔය පැහැදිලිව නතර දැයි දැන් අපේ කිරියකට කකුල රිදෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉවරයිනේ. මැරුවනම් කවුරු හරි ඊට පස්සේ ආයෙ රිදෙන්නේ නැහැ. ඉතින් එන්න මැරියම්. ඉන්නකම් රිදෙනවා. ඒ නිසා ලෝකයක් කරදර ගන්නව වෙනුවට මේ දැනෙන මේ පටවි ධාතු විතරක් දන්නවනම් බුදුන්සේ කියන අපි දුක්ඛ සත්‍යයෙන් 195ක්ම ප්‍රතික්ෂේප කරලා පුංචක් අරගෙන ඒකෙත් පියවරක් පියවරක් පාස මේ දැවිලි මේ තැවිලි මේ උණුසුම් මේ සිතිල මේ ඇනෙන දේ මේ සියුම් ගති මේ ගොරෝසු ගති දන්නවා මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම කියන්නේ. ඊට පස්සේ මං ගෙනියනවා ඉතුරු කෑල්ල බොහොම ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා මට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා මම හිත හොඳටම පයේ හිටියයි කියලා කියමු. ටික වෙලා ගිහලා පය දැනෙන්නේ නැතුව ඉබේ මෙහාට මෙහාට දුක්ඛ සත්‍යයක් ඇත්තෙම නැන්නේ. 100%ක්ම ප්‍රතික්ෂිප්තයිනේ. ඔන්න ඕම තමයි අපි දුක්ඛ සත්‍ය දැන ගැනීම රඳා දුක්ඛ සත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ. මේක Javaක්. තමන්ට දැනෙන මේ කැස්ස කිඹිස්ස මේ දැවිලි තැවිලි මේ සේරම ජවයක් හැබැයි ඒක සතුටින් මුණ දෙන්න ඕන කොහොමද කරන්නේ දරුවන්ට කොහොමද අපි කියලා දෙන්නේ අපිත් මේව නැති කරන්න නටනවානේ අපි මෙඩිකල් ඉන්ෂුරන්ස් දානවානේ ෆැමිලි ડોක්ටර් කෙනෙක් තියාගෙන ඉන්නවානේ ඒකල්ලියලා උපස්ථාය කරන සල්ලි දීලා තියාගෙන ඉන්නවානේ මේ දුක නදකින් කියලා. ඉතින් ඔය නිවන නදකින් තමයි. යම් කිසි කෙනෙක් මේ දුක පිටු දකිනවා නම් මං කියන්නේ අහ කියන දුක් දාගන්නේ කියලා. Tamanට පැමිණෙන දුක්. අපි පොඩි අක්කා අන්ලක් හරියට එයාගේ අක්කලාගේ දරුවා හදනවා. මාත් හදලා තියෙනවා 30 25ක් විතර හදලා තියෙනවා. පැවිදෙන්න ඉස්සෙල්ලා උන් අඹනවා මං අතට අරගෙන හරි බයයි මට දෙන්න. ඉතින් පොඩි අක්කා කියනවා හිම්බිරිස්සාව ඇහිච්චාම උගේ හොටු ටික ඌ කන්න ඕනේ අප්පා. ලොකු වුණාට පස්සේ කන්න බෑනේ. ඉතින් හොටු පියන්නේ නැහැ. බුන්න එක ආපන් කියන. ඌ චූ කරපුවාම ඌ එක තලන්න ඕනේ. ලොකු වෙච්චාන දැන් අපිට පුළුවන් බලන්න චූදලා ගන්න. කක්ක කරපුවාම මේ රස්නේ තියෙද්දි බෙට්ට මිති ගන්න ඕනේ. ඊට පස්සේ කටේ ගා ගන්න ඕනේ. ඉතින් එහෙම ඉන්නවා දකින්න ඔට අන්ලොක් කරලා දරුවෝ හිටියේ නෑ ඒ කාලේ. ඉතින් අපිට පෙන්වන්න බෑන ඌගේ බුද්ධිය තියෙනවා. ඉතින් ඌ කමුකට යත දාන්නේ ඔකට. අන්තිමට 90 පෙන්නට පස්සෙත් ආයෙත් තමන්ගේ කක්ක ගොඩේ තමයි ඉඳ තියෙන්නේ. ආයෙත් තමන්ගේ මේ චූ ගොඩේ තමයි ඉඳ තියෙන්නේ. කැස්ස හිම්බිරිස්සා වාවට පස්සේ සෙමටික අයින් කර ගන්න බැරුව අනී විඳින වදයක්. අපි নানা ආකාර රසමසුළු දීලා හිටියට මරණ වෙලාවේ දෙන් අඩි ඉහිර වෙලා තමයි මැරෙන්නේ. ওই සෙම රස ටික විතරයි මායයත් යනකොට හම්බෙලා තියෙන්නේ අපිට. ඒ උගේ දුක ඌට විඳ ගන්න දෙන්න. ඌට බැරි නම් උදව් කරාට කමන්නේ. හැබැයි ඌගේ හොටු ටික ඌට කන්න දෙන්න ඕනේ. දැන් මේ වෙනේන කොල්ලන්ට පොට්ටනියක් එල්ලනවා. පොඩි උණ්ඩ ඌට චූ දකින්නත් නැහැ, කක්කා දකින්නත් නැහැ, කක්කා කෙරුවේ නැතත් බරක් ඌට. ඉතින් මම බලන මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ දවස්වල පැම්පස් කියන වචන අපි අහලවත් තිබුණේ නැහනේ. මම පුජ්ජ කාලේ ඒ අල්ලපු ගෙදර එක්කන ඇවිල්ලා මං කොල්ලා කාලේ උඩට දීලා ඉස්සුවාලු. උඩ තියලා බලනකොට උගේ කටට චූ කරන්නේ. ආ උඩට ඔස්සනකොට චූ කරන්න බෑ. කරලා කරලා බලන්නකො. හරි අමාරුයි. ඔය රිලව් වයර් එක යනකොට කවදාවත් චූ කරන්න බෑනේ. හරියට බැලන්ස් කරගෙන යන්නේ. නැත්නම් එහෙමෙන් දැච්චි චූ කරුවයි කියලා කියන්නේ දක්ෂකම් තමයි. ඒ විදියට හැදිච්ච අපිට <clears throat> මැරුණාම මොකෝ ලෙඩ වුණාම මොකෝ අපි දන්නවා ඉදන් දුක්ඛ සත්‍යං. අපි බුදුහාමරගේ අත්‍යන්ත ගෝලියෝ. ඒ කියන්නේ අපිට කියන්නේ ශාක්‍ය පුත්‍ර. මේ බුදුරජාණන් සපති විදකුවා නෙවෙයි. බුදුරජාණන් කියන්නේ මම අවුරුදු 45ක් මේ කැලේ ඇටේරියා කොලයක් උඩ දෙපඩ සිවුරු දාගෙන හිටියා. ඒ පිටිපස්සේ යන ඔක්කොමලා ඔය ගමේ දුක ඔළුවේ අතහැරලා යන්නේ තියෙන්නේ. අරණ්‍ය දුකත් අතහැරලා තියෙන ඉන්න තැන තමයි දැනන්නේ දුක් ටික බොහෝම සතුටින් ශාසනය කරනවායි කියලා පැවිද්ද කරනවායි කියලා. ඊකට මූණ දෙනවා. ඒක ඒක මූණ දෙන කියන හොම්බට දවල් අනිනවනේ කකුල ඇවිදිනකොට ගලක් කැන්නනවා කිව්වම ආය අහන්න දෙයක් තියෙනවනේ. දැන් දැන් මුල් ඉදිරියට ගිය ටිකට කුඩල්ලෝ හතර දෙනෙක් කෑවා. ඉතින් ආය කාටවත් කියලා දෙන්න ඕනේ ඕකට. කනවා එම් තමයි. ඉතින් ඒක විඳ ගන්න පුළුවන් නම් කුඩලක් ඉඳලා හිටලා ලේටිය බොන්න එපායි අප්පා. ඉබිනතෝ මේකේ මේ මොනවාද කුඩල්ල නාසක ගහගෙන මඳුරු මඳුරවන්ට නාසක දාගෙන මැස්සන්ට නාසක දාගෙන පව් අප්පා උමුත් කායේ හොටු කන්නේ. උගේ අපේ ලේ ටිකක් බොන්න එපායි. එකක්වත් කරන්න දෙන්නේ නැහැ. අද ඕගොල්ලන්ට අපි චෝදනා කරන්න හොඳ නැහැ. අරණ්‍ය වාසී සංඝයාත් අද කැලෑපන්තල් හදාගෙන ඔක්කොම සැප ඉල්ලනවා. ඕගොල්ලොත් මෝඩ තකතිරු අමනියෝ විදියට ඒවට උපස්ථාන කරනවා. ඒගොල්ලන් කියන්නේ ඔබ වහන්සලා ජව සම්පන්න වෙන්න ඕනේ. ඔබ වහන්සලා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕනේ. එහෙම කියන්නේ ඕගොල්ලන්ට වික්ත ප්‍රතිබල වෙන්න ඕනේ. ඕගොල්ලෝ නිකන් මේ අනම්මනන් දෙක දෙක දෙතවර වෙවි. ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ ගිහිල්ලා බින්කැටේට කීයක් කර දාන්න තමයි. ওই බින්කැටේ සල්ලි වලින් තමයි ආමුදු ආරක්කු වෙන්නේ. නැත්නම් වෙන්නේ ආමුදුරණ කියලා තියෙන වෙනම හමුදුගාම ඉන්න හොඟක් පන්සල් වල දෙමළ මිනිස්සේ කාවතේ. ඌ කියනවා මම තමයි ශාමිට බඩු කියලා දෙන්නේ. ඇන්දෑවේ ඇන්දේවා. ශාමිට තද වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ සල්ලියත් ඔය ඇම්බිලියේ දෙන රුපියල් දෙකෙන් තමයි අමුතු ගහන්නේ. ඔයගොල්ලෝ හිතන ඒකෙන් මොගොල්ලෝ නිවන් යයි කියලා. නිවන් නෙවෙයි තියෙන පහනක් නිවාගෙන තමයි යන්නේ. ඉතින් තමන් විඳින්න. අපි මෙච්චර භාවනා කරලා මෙච්චර භාවනා කරනකොට අපිට කරදර එනවා සක්මන් කරන කරදර එනවා යනකොට එනකොට කනකොට ඒ හැම දෙයකම අපිට නිවනට පුංචි ආරාධනාවක් එහෙම නැත්නම් පුංචි මකර තොරණ පුංචි සුබ නිමිත්ත පැමිණෙනවා ඉතින් මේක අපේ සිංහලයාගේ භාෂාවට අපේ සංස්කෘතියට කොච්චර බැහැගෙන තියනවද කියනවනම් අපේ පවතින ගමක වචනයක් පැමිණි දුක් පැණි රහයි කියලා පැමිණි දුක් වලට දොස් කියන්න එපා, දෙයියන්න බනින්න එපා, අල්ලපු ගෙදරට බනින්න එපා. පැමිණි දුක් පැනිරහයි. උඩ උදව් කරන වෙනම දෙයක්. අපි දන්න බෑ දුක නැති කරන්න බෑ. ඒක දුක්ඛ සත්‍ය මේක පළවෙනි ආර්ය සත්‍යය. මේක හාත්පසින්ම දැනගන්න ඕනේ. එකකට මොන දෙනවා එකට නෑ නෙවෙයි හැම දෙයකට මොන දෙන්න යනවනම් අපි තුල වැඩෙන ශක්තියට බුදුරජාණන්ස පාවිච්චි කරන මේ ජව සම්පන්නයි කියලා නවීන විද්‍යාවේ කියන්නේ අපිට ප්‍රතිශක්තිය වැඩෙනවායි කියලා. දැරීමේ ශක්තිය වැඩෙනවා කියලා. දැන් එන්න එන්න මානවය කිරිබිම්මන් නැති තරමට. එහෙම නැත්නම් කියනනම් නිකන් අලකොල පිටි ගන්නට නිකම්ම නිකන් සෙවලිය බවට පත් වෙනවා. ගොඩ දාපු මාළු වගේ. දෙකට කවෝ පණුව වගේ. මොනම දෙයක්වත් බලන්න බෑ. මොන අකර වෙච්ච ගමන් එක වහ කනවා එක්ක නැත්නම් කාට හරි දොස් කියනවා. එහෙම නෙවෙයි මේ බුදුහාමරන්ගේ ශාසනයක් මේකේ තියෙන්නේ. නිසා දුක්ඛ සත්‍ය දැනගන්න මේක හාත්පසින්ම දැනගන්න ඕනේ කියලා දැනගන්න හාත්පසින්ම දැනගත්තයි කියලා කියන්නේ ආනපනෙ ගෙවෙන කම්ම භාවනා කරනකොට හාත්පසින්ම දැක්ක තමයි. සක්මන් කරන එක ඉබේම වෙන තරමට සක්මන් කෙරුවයි කියලා කියන්නේ හාත්පසින්ම දැක්ක තමයි. මොකද අරණ්‍යයට පැමිණෙන නිසා ගමේ කියන දුක නැති කරගත්තා. කයට හිත ගැනීම නිසා අරණ්‍ය කියන දුක නැති කරගත්තා. දැන් කයෙත් හිතුවේනදී ඒකම හැක් පිටහක් කියලා බලයින්දදී ඉබේම සිදුවෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පරියන්කදී සමහරට ඒ වගේ 20ක් 30ක් අවස්ථා එනවනේ. 20ක් 30ක් අවස්ථා එනවා ආනපානත් කරනවා. එනතන සක්මනත් කරනවා. මම දන්නෙත් නෑ මගේ හිත පිට ගිහිල්ලා වෙන්නේ නැති. සක්මන යනවා. ඒක හොරෙන් බලන්න පුළුවන්. ඒක හොරා පොලිස් කරන්න පුළුවන් නම් අපිට තේරෙනවනේ ඒක දුක නෑනේ. ඉතින් මේවා සති ක්‍රීඩා වලට අපි දාන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙලා නැති නිසා මම මේ දැන් සීක්‍රෙන් ඉදිරියට යනවා. ඉදන් දුක්ඛ සමුදයන්ති යතාවූදම් පජානති. මේ විදිහට දුක ප්‍රති අයින් කරන්න හදන්නේ තෘෂ්ණාව නිසාමයි. මේ දුක නැති කිරීම සඳහා අපි කරන මේ ප්‍රයත්න ඒව ඔක්කොම ඒව ඔක්කොම බල්ලෝ කලිසම් අඳින්න හදනවා වගේ වැඩ. කවදාකවත් කරන්න බෑ. මේක තන්නේ කර තෘෂ්ණාව තියෙන. අනික් මිනිස්සු දුක් විඳන කවන්නේ මගේ දරුවන්ට දුක් දෙන්න බෑ. මගේ අම්මට දුක් දෙන්න බෑ. මගේ තාත්තට දුක් දෙන්න බෑ කියලා මේ තමන්ගේවත් විලිවහ ගන්න දෙයක් නැතුව මේ අනුන්ගේ විලිවහන්න උත්සාහ කරනවා. ඒක හොඳට පේනවා මේ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන හැටි. ඒකේ පේනවා මේ දුක නැති කිරීම සඳහා මේ අවිද්‍යාව කරන මේ මෝඩ තකතිරු විවරයක් කරන්න බැරි වැඩවලට තෘෂ්ණා කරන එක තමයි ශිල්ප කියලා කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ තාක්ෂණය කියලා කියන්නේ යටිතල පහසුකම් කියලා කියන්නේ සංනිවේදනය කියලා කියන්නේ. ඒව හරි ශීඝ්‍රයෙන් දිනු වෙනවා. දිනුනෙච්ච හැම රටකම මනුෂ්‍ය ඝාතන, සීදිනසා ගැනීම, මානසික අසහන කිලෝ රත්නයි. ඒවා මේ මෑතක අවුරුදු 20ක විතර ඉඳලා එළි වෙන්න පටන් ගත්තා. හැබැයි අවුරුදු 20කට ඉස්සෙල් මේ කියලා තිබුණා මේක කවදා හරි වෙනවයි කියලා. දැන් ඒ ටික ලස්සනට වෙන්න පටන් ගත්තා. බුදුජානනාංශ කිව්වේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා. ඒකල සූදානම් කළ තිබ්බා මේ තොපේ තෘෂ්ණාව තරමට තමයි තොපි හිතන්නේ මෝඩක තකතිරුක මේ තරමට තමයි අපි හිතන්නේ දුක නැති කරන්න පුළුවන් කියලා. දුක නැති කරන්න බෑ. හැබැයි දුකට මූණ දෙන්න පුළුවන් පැමිණි දුක් පැණි රහයි කියලා. ඉතින් බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියලා මම අවුරුදු තුනකුත් මාස 9ක් හිටියා. භාවනාවේදී දුකක් පැමිණෙනවා නම් ඒක සිරිදෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා. මේ ඊගාව පාඩම් පන්තියට යන්න ලකුණ ලැබුණා. භාවනාවේදී ලැබෙන දුකක් තියෙනවා නම් ඒක සිරිදෙව්දුව කොට වැඩියා. ඒක මංගල ලකුණක් කියලා. මහචී ස්වාමීන් වහන්සේ, පණ්ඩිසාංශි ගුරුන්වහන්සේ උන්වහන්සේ කියනවා බරපතල දුකක් ආවනම් ඒක හරහා ගියොත් එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා කියලා. බරපතල දුවක් ඇවිල්ලා පස්ස ගැහුවොත් ගෙවන්න තියෙන දේ ගෙවලා තියෙනවා කිසිම ලාභයක් නැහැ. ඒසම් බරපතල දුකක් එනවනම් ඒ එතකොට හොඳටම අවදියක් ඇති වෙනවා. මැරෙන්දෝ ඉන්දෝ කියලා ජීවිතයත් එක්ක හෙට්ටුවකට යනවා. ඒකේ හැපැත්තේ ඊට හා සමාන විපස්සනා ඥානයක් තියෙනවා. නිසා ලෝකේ යම් තාක් වීරවරු පහළ වෙලා ඉන්නවනම් නායකයෝ පහළ වෙලා ඉන්නවනම් ඒගොල්ලෝ ඒක දන්නවා. ඒගොල්ලෝ අනික් කට්ටියගේ දුක් නවන්න ගතිස්ථහ කරාට ඒගොල්ලෝ ඒක කාලා තමයි උතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පැමිණි දුක් පැණි රහයි. එහෙම නැත්නම් භාවනාවේදී එන හැම දුකක්ම සිරි දෙව්දුවගෙට වැඩියා. එහෙම නැත්නම් මේ දුකක් එනවයි කියලා කියන්නේ ඒක පන්නපු ගමන් එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා. ඉතින් එහෙම ගිය પરම්පරාවක් නේ අපිට අවුරුදු 2600ක් මේ ශාසනය ගෙනත් දීලා තියෙන්නේ. අපි නිකන් මේ දෙකට කපු වැල් ගැඩවිල්ල වගේ නටලා අපි මේ ගොඩ දාපු මාළු වගේ නටන කෑකොස්සන් ගහන්න ගියාම කැතයි. ගේමට කැතයි. බෞද්ධයෙක් වශයෙන් කැතයි. ඕන කෙනෙකුට කෑ ගන්න කියන. අපිට 100ක් දරන්න බැරි වෙයි. හැබැයි මේකට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මේ කරන්න බැරි මේ තෘෂ්ණාව අර දුක නැති කරන්න පුළුවන් කියන අවිද්‍යා ස්වરૂපයෙන් පෙනී හිටිනවා. මේ දුක නැති කරන්න පුළුවන් කියලා අවිද්‍යාවක් තියෙන. ඒක බුදුදහමේ පැහැදිලිවම කියලා දශම ස්ථානිකවත් වෙනස් කරන්න බෑ කියලා. අපි කියනවා නෑ නෑ සල්ලි තිබුණොත් මේ සෞඛ්‍ය තිබ්බොත් රූපලාවන්‍ය තිබුණොත් පුළුවන් කියලා. අපි හිතනවා අතමිට කාසිපණම් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් කියලා. අපිට ඔක්කොමලා විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ඕකනේ. උගන්වනකොටම මට තේරුණා මේ අක්කු පච කෙලින හැටි. අපිට මේ වගේ බ්ලැක් බෝඩ් එකේ 1976 මම විශ්වවිද්‍යාලයට 75 ගිය 79 වෙනකන් 94 වෙනකොට ලංකාව සාලින් සම්පෝෂණ වෙලා කළු ලෑල්ලේ. ලංකාවේ හදන විදුලියෙන් ඇතිවෙන්න යූරියා හදලා ඉන්දියාවටත් යොගනන්න පුළුවන් මේ මහශී ක්‍රමයේ මේ මහවැලි ක්‍රමයේ ඉවරෙච්චාම. ඉතින් අපි හිතුවා ඉතින් සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවට අපිට පාස් අවුට් වෙනකොට යන්න තියෙන්නේ. සාලින් සම්පෝෂිතයි ඇතිවෙන්න යූරියා තියෙනවා ඇතිවෙන්න විදුලිය තියෙනවා නමුත් ඊ බෝඩ් එකේ තමයි. එළියට ආපුවම 100ට බර ගාණක් මේ සුරයර කන්නේ නැතුව තමයි බුදියන්. ඒකට තේරෙනවා මේ යක්කෝ මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට නෙමෙයි උගන්වන්නේ. අද වෛද්‍ය විද්‍යාව කියලා උගන්වන දේ. අද ඉංජිනේරු විද්‍යාව කියලා උගන්වන දේ මේ වෙනකොට 100ට 100ක්ම ප්‍රතික්ෂේප වෙච්ච ඒවා වගේ උගන්වනවා. ඒගොල්ල විසින්ම ප්‍රතික්ෂේප කරපුවා. නමුත් තාම කළු ලෑලි වල සිලබස් වල ඒවමයි උගන්වන්නේ. කලාතුරකින් විතරක් ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා මම මේ කියන දේ 150ක් බොරු ඈ. කිලින්ම කියනවා. ඒගොල්ල විතරයි මේ ළමයින්ට ආදරයක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාලයෙන් එළියට දාන්නේ බුලට් නේ. ඒවුන් එළියට අවිල්ල ඉවරලා හටම් කරනවා. අරක දියව මේක දියව රසවල් දියව ගෑණියක් දියව අනේ පිස්සු වහඬුවේ කරන්න දෙයක් නැහැ. මේ වැඩි උඹේ කරගන්න විශ්වවිද්‍යාල ළඟා කියන්නේ සුදුසුකමක් තමයි මේ ආණ්ඩුවට බරක් වෙන්න විදියක් නැහැනේ. අද මුන්ට උගන්වලා එවනේ ගැන්නilla. ඒ තරම්ම පුඹලා. ඒ තරම්ම මම අපාලා. නමුත් කරන විකාර බලන්නකෝ. අද විශ්වවිද්‍යාලේ අපි යනකොටම අවුරුදු එකමාරක් පමණයි. ස්ට්‍රයික්. අපේ බැච් එකේ තමයි ඔය මෙයා වෙඩි කාලේ මැරුණේ. මගේ බැච් මේට් කෙනෙක් තමයි රූපරත්න සීලී මේකේ හතරවෙනි තට්ටුවෙන් පැනලා අබ්බාගත උනේ. අවුරුදු එකමාරක් පමණයි ඇතුළට ගණ්ඩව. මොකද දවස් 180 ගණක් උගන්වන 100ක්වත් ස්ට්‍රයික්. අදත් එහෙමයි. අධ්‍යාපන ක්‍රමේ හරිනම් මේගොල්ලෝ එපා උත්තර දෙන්න දැන් ප්‍රශ්න වෙලා. උගන්වන්නේ දැන දැන දැක දැක බොරු අනිත් එක දැන දැන දැකන බොරුත් නෙවෙයි මොකද මේ උගන්වන බයෝ ෆීල්ඩ් එකට යන්නේ නැහැ ඉති අර කියපු පොතම එහෙම දාගෙන ඉන බුදුරජාණන්සේම නැහෙනේ බිමට බැහැලා බුදු වුණාට පස්සෙත් අවුරුදු 45ක් ඒ බණ භාවනා කරන ක්‍රමෙම ඉන්නේ කියලා තියෙන මේ ඉදාන් දුක්ඛ සත්‍යං ඉදන් දුක්ඛ සමුදයං ඉදන් දුක්ඛ නිරෝධං මේ පචේ දැන්වත් නැතර කරන අඩු ගානේ දිගටම බැරි නම් මේ පරියංකේ ඉන්න ටිකේ නැතර කරමු මේකට උත්තර නෑ උඹට මේකට හැඩ ගැහෙන්න විතරයි කියන්නේ වෙන විදිහට කියනවා යනවනම් මේ වගේ පිළිබඳ කාටක චෝදනා මුඛයෙන් කතා කරන්නත් එපා මට මේවා නොයේයි කියලා හීනකින්වත් හිතන්න එපා අන්නේ සූදානම් මනස තියෙනවා නම් ඒක නා භාවනාවට යන්නෙම මං පෙර කළ පිනකට මට මේ අරණ්‍ය හම්බුණා, කය හම්බුණා, මට ඒකට යන්න පුළුවන්. මට ඉදිරියට එනවා දුක්. අනපන සති විතරක්ම නෙවෙයි නෙන්නේ. මේ හැම එන දෙයකටම paduṭṭha මනස නැතුව ඒකට අපි මූණ දෙමු. ඒ නැත්නම් මම මූණ දෙමි. දවසින් දවස දවසින් දවස Java කැවෙන හැටි හොඳටම තේරෙනවා. එහෙම කරන කෙනාට හොඳට තේනවා කමටහන් සූද්ධ කරන්න ඕක කවුරු කැවිලා ආසිරි ගන්නවන්නත් ඕනේ නැහැ. යාට තේනවා ඉස්සර මං අඩි 10ක් 15ක් ගිය මනස දැන් 20ක් 30ක් යන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් හිටපේනකොට 30ක් 40ක් ඉන්න බෑ. දුක් නැතුව නෙවෙයි. කුරුල්ලෝ කෑ ගහනවා තමයි. රිලව් නටනවා තමයි. මොනවා තිබ්බත් භාවනා කරගෙන යන්න පුළුවන්. ඒක ඕක ආයි කවුරක්වත් ඇවිල්ලා ආසිරි ගන්නන්න දෙයක් නැහැ නේ. කවදා හරි කවදා හරි ඒ දුක නිරුද්ධ කරලා එහෙම නැත්නම් මේ ඕන ඕනම දෙයකට මට මුහුණ දෙන්න පුළුවන් කිව්වට පස්සේ තමයි ඒ න්‍යාය දැනගත්තට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තේරෙන්නේ. අපි දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ නිවන කියලා නෑ නිවන් දැක්කට පහුවෙන්ද තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තේරෙන්නේ. ඉස්සල පරියන්කේ නිවන් දකින්න. ඉස්සල සක්මනේ නිවන් දකින්න ඕනේ. ඉස්සල මේ දුක් ඔක්කොම ගෙවම් කරනවා. ඒකට මොනින්ද ජීතුමා කිව්වේ උඹ කවදා හරි පරයන්කේදී මරණය හා සමාන දුකක් විඳ දවසට පහුවෙන්ද උඹ සෝවාන් වෙනවා. සක්මනේදී දරා ගන්න බැරි තරම් දුකක් ඇවිල්ලා වෙනදනම් කවදාකවත් මෙච්චර විඳලා නැහැ කියලා ඒත් කාගෙන ගියොත් ඊට පහුවෙන්ද බරපතල විපස්සනා ඥානයක් පහළ වෙනවා. එහෙම නැතුව මේ අරුන් අරයන් මෙයාට දාන දීලා සිල්ලා කළා පින් කරලා මෙතන නිවන් දකින්න බෑ. මේක ටික ටික ටික ටික වඩනකොට එයාට කවදා හරි න්‍යාය වැටහෙනවා බුද්ධ ආදී උත්තරමන් වහන්සලා ගියේ පාරේ අපි සෑහෙන ගිහිල්ලා තියෙනවා තා පොඩ්ඩයි යන්න තියෙන්නේ ආන්නේ ටික යනකොට මේ කයයි ජීවිතේ විතරයි ඉතුරු මේ කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා මම මේ ශාසන වෙන්නේ මේ වැඩ කරනවා කියලා ගියොත් එයාට ඊට පස්සේ මොකද්ද බුදුජානක කියන සම්මාදිට්ඨිය කියන එක තේරෙනවා. එතකන් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. එතකන් අපි සිල් කියලා රකින්නේ සීලබ්බත පරාමාස. අතරින් ගියාට පස්සේ නම් මේ වැඩේට මෙන්න සීල මෙන්න මෙච්චරයි ඕනේ. බොරුවට තිය රකින ගොඩක් සිල්පද අවශ්‍ය නැහැ. මෙච්චරයි අවශ්‍ය කරන්නේ. ඒතකොට සම්මා වාචා සම්මා සංකප්ප එනවනේ. අපි අපේ තියෙන හැම සංකල්පයක්ම මිච්ඡා සංකල්ප. සංකල්ප නැත්තම් හිතේ ඔය භාවනා කරනකොට මොනවත් නැතුව මොනවත් පාළු දැනකට යන්නේ. කිසිම සංකල්පයක් නැහැ. අන්න සම්මා සංකප්පේ. එතකොට මිච්ඡා වාචායින් වෙනවා සම්මා වාචායනවා සම්මා කම්මන්ත වෙනවා සම්මා ආජීව වෙනවා. එතකොට මේ සීලය සම්පූර්ණ වෙන්නේ අකරණේ. නිකන් අකිරියෙන්. අපි ක්‍රියාහිත කියලා කියන්නේ. සීල පිටුන ප්‍රශ්නක් නෑ වචනේ වචන කතා කරන්නේ නෑනේ. කර්මාන්තිකුත් නෑනේ. ආන්න එතකොට සමාධි අංග පහළ වෙන්න පටන් ගන්නවා. සම්මා වායාම සති සමාධි. ඒක තමයි අපි සාමාන්‍යයෙන් භාවනා කරනවා කියලා කියන්නේ. නමුත් ඔතෙන්ට එනකොට හොඳට මතක තියාගෙන ඉන්න අපි මෙතෙක්කල් සීල සමාධි ප්‍රඥා කියන කිය ගමන ප්‍රඥා සීල සමාධි කියලා මොකද්ද ඇඹරිල්ලකට යනවා. ඒක වෙලා නැත්තම් තාම ඒ කියන්නේ දෘෂ්ටි ඒ විදිහට ඍජු වෙලා නැත්තම් අපිට තාම ගමන යන්න තියෙනවා. එතකන් මේ ජවය මේ භාවනා කරන්න ඕන ජවය කිසි කෙනෙක්ගෙන් ඉල්ලන්න එපා. අපිට මේ ජන්ම දායාදේ ලැබිලා තියෙනවා. අපි සෑහෙන ඉදිරියට ගිහිල්ලක් තියෙනවා. මේක තවදුරටත් සටන පාවා නොදී ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා